බාහිර සංස්කාරකින් ලැබෙනවා. කියන්නේ රූප කලාප 21ක් ගැන කතා කළා. මේ රූප කලාප 21 අතුරෙන් සුද්ධත්ක කලාපය හා ශබ්ද නාමක කලාපය. ශබ්ද නාමක කියන්නේ ශබ්දයක් සමග සුද්ධත්කයයි ශබ්දයයි. ශබ්ද නාමක කලාපයේදී යන ඍතුජ කලාප දෙක. මෙයා ඉතින් අප ගන්නා කලාප දෙක. ඒ බාහිර පෘථිවි, පර්වත, ගස්, වැල් ආදී බාහිර සංකාරෙහිද ලැබේ. අධ්‍යාත්ම සංකාමයයි කියන ලද ඒ අධ්‍යාත්ම සංකාමය කියන්නේ සත්ත්ව සංකාමය. සත්ත්ව සංකාමෙහි වනාහි රූප කලාප 21ම ලැබේ. රූප කලාප 21. ඉතින් ඒක සුදුසු පරිදි ගන්නට ඕනේ. සමහර භවයන් පිළිබඳව කතා කරන විට මේ රූප කලාප සියල්ලම ලැබෙන්නේ නැහැ. සමහර භව පිළිබඳව කතා කරන විට දැන් භක්ම ලෝකයේ ගැන කතා කරන විට භක්ම ලෝකයේහි ගාන දසක කලාපය නේ ගාන ජීවහා දසක කලාපය කාය දසක කලාපය ඒව ලැබෙන්නේ නැහැ ඊළඟට භාව දසක කලාප ඒව ලැබෙන්නේ ඒ වගේ ඊළඟට අර එදා ප්‍රශ්නයක් ඇරුවා ආකාශ ධාතුව ගැන ඒ රූප කලාප වල අතුලත් කන්නේ නැත්ද නැද්ද කියලා ඒ මා කියවනේ ඇතුළත් වන්නේ නැති ඒක ආකාශ ධාතුවේ කියන්නේ රූප කලාප දෙන් කරන රූප. ඒක ඒ ආකාශ ධාතුව හා ලක්ෂණ රූප හතරක්. ලක්ෂණ රූප හතරේ කියේ උපචේ සම්පති ජරතා අනුකේත. ඒ හතරත් රූප කලාපයන්ගේ අංග වශයෙන් නොදන්නා ලබන. රූප කලාපවලට ඒ ඇතුළත් වන්නේ නැහැ. කලාප කලාපීය ඒ කලාපයට ඇතුළත් රූප වශයෙන් ගන්නෙ නැහැ. ඒ ආකාශ ධාතුව රූප කලාපයන් වෙන් කිරීමට ඉවහල් වනු නිසා ඒ කලාප උනෝන්ගෙන් වෙන් කිරීමට ඉවහල් වනු නිසා කලාපයන්හි ඇතුළත් නොවේ ලක්ෂණ රූපයෝද හැම කලාපයකම ඇති බැවින් ඔවුන්ගෙන් රූප කලාපයන් වෙසසිය නොහැකිය ඒ ලක්ෂණ රූප හැම කලාපයකම ඇතේ කීවේ හැම රූප කලාපයකටම දෙනවනේ උපචයක් සම්පතියක් ජරතා අනිත්‍යතාවක් ඒ කියන්නේ ධාතු රූපයක් තිබෙනවා ජරතා රූපයක් තිබෙනවා අනිත්‍යතා රූපයක් තිබෙනවා රූපයන්ගේ ඉදීමයි පැවැත්මයි නැතිවීම ඒ විඤ්ඤාති විකාරාදී වනාදී ඇතැම් කලාපයක මිස හැම කලාපයකම නැත ඒ කියන්නේ විඤ්ඤාති ලැබෙන්නේ කාය විඤ්ඤාති වාචික විඤ්ඤාති ඒ චිත්තජ කලාප දෙකකනේ ලැබෙන්නේ. ඉතින් ඒ චිත්තජ වශයෙන් ලැබෙන හැම කලාපයකම කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති නෑ. කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති නොයදෙන ඒ චිත්තජ කලාපක් තිබෙනවනේ. ඒ ඊළඟට විකාර විකාරය කියන්නේ මේවට කියනවා විකාර රූපේ කියලා විකාර කියලා අනිත් ඒවා ගන්න ලහුතා මුදිතා කමඤ්ඤතා මනාහි ඇතැම් කලාපයක මිස හැම කලාපයකම නැත ඒ විඤ්ඤාත් ආදී රූප කලාපයන් වෙතසීමේ ඉවහල් වන බැවින් ඒ ඒ කලාපයන්ගේ අංග වශයෙන් කියන ලද. එතන එක එක විඤ්ඤාත්තියක් කිසි රූප කලාපයක් අනිත් රූප කලාපයකින් වෙන් කිරීමට කියනවනේ ඉතින් කාය විඤ්ඤාත්ති නාවකයේ වචී විඤ්ඤාත්ති දසකයේ එහෙම කියනවනේ කාය විඤ්ඤාත්ති නාවකයේ කාය විඤ්ඤාත්තියත් සමග සුද්ධාස්තකය පහළ වෙන විට ඒක කාය විඤ්ඤාත්ති නාවකයේ වචී විඤ්ඤාති දසකේ කිව්වේ වචී විඤ්ඤාතියයි ශබ්දයයි. වචී විඤ්ඤාතියයි ශබ්දයයි සුද්ධාස්තකයයි එකතුව වචී විඤ්ඤාති දසකේ කියලා. අනේ විදිහට ඒ <clears throat> ඒ ඒ රූප කලාප පිළිබඳ විස්තරය ඒ පරිච්ඡේදයේ එතකින් අවසන් වෙනවා. ඊළඟට තිබෙනවා රූප ප්‍රවෘත්ති මොකද ඔව් පරිච්ඡේද රූපය කියලා කියන්නේ ආකාශ ධාතු එහෙමමනේ අභිධර්මාර්ථ සංඝායේ කිව්වේ ආකාශ ධාතු පරිච්ඡේද රූපං නාම ආකාශ ධාතුව පරිච්ඡේද රූපේ නම් වේ පරිච්ඡේදේ කියන්නේ පිරිසිඳීම පිරිසිඳීමයි කියන්නේ වෙන් කිරීම රූප පරිච්ඡේදාකාශය කියන්නේ දැන් ආකාශ කිපයක් කියනවනේ ආකාශ කියා ධර්මයේ අප කතා කරන ඒ ආකාශයන් කීපයක් තිබෙනවා. දැන් කසින වශයෙන් ගන්න ආකාශයක් කියනවනේ ආකාශ කසින. ඒක රූප පරිච්ඡේද ආකාශය නෙවෙයි. ඒක ආකාශ කසින. ඒ මේ කවුරු සිදුරු ආදී කොතැනක හෝ තිබෙන ඒ සිදුර ආකාශයේ වශයෙන් ගෙනයිනේ භවනා කරන්නේ. ඒක ප්‍රඥප්ති ආකාශ ප්‍රඥප්ති. ඊළඟට කසිනුද්ධාතිම ආකාශය කියලත් එකක් කිසිනේ බුළු අහස ආකාසානං ඡායතනෙහි අරමුණ ඒ කසිනුද්ධාතිම ආකාශය තව අජට ආකාශය කියලා ඊළඟට රූප පරිච්ඡේදාකාශය රූප පරිච්ඡේදාකාශයේ කිවේ <clears throat> රූපයන් පිරිසිඳින ආකාශ ධාතුව ඒකයි ආකාශ ධාතු පරිච්ඡේද රූප නාම. ඒ කලාප කලාපේ කලාපේ රූප එකට ගොනු වෙලා තියෙනවා. ඒ එක කලාපයක් අනිත් කලාපයක් සමග මිශ්‍ර වීමක් නැහැ. බැඳීමක් නැහැ. ඒ නොබැඳෙන්නේ මිශ්‍ර නොවන්නේ ආකාශ ධාතුවෙන් කරන වෙන් කිරීම නිසා. <clears throat> දැන් ඊළඟට එන්නේ රූප ප්‍රවෘත්ති ක්‍රමය කියලා ඒ මේ රූප යම් යම් භව පිළිබඳව කතා කරන විට ඒ භවයේ රූපයන්ගේ හත ගැන්ම පිළිබඳව කතා කරන්නට වෙනවා. දැන් අපි මුලදීමත් කිවනේ මෞකස ප්‍රතිසන්දි ගන්නා සත්වයිනට කාය දසක, භාව දසක, වතු දසක කියන කලාප තුනක් පළමුවෙන්ම හට ගන්නවා ඒක. ඒ උඩත් පිරිසෙයි යටත් පිරිසෙයින් භාව දශකයේ හැර කලාප දෙකක් ඇති වෙනවා කියලා. ඊළඟට ඒ කර්මජ කලාපයන්ගෙන් ඒ තුනක් හෝ දෙකක් ඇති වෙනවා ප්‍රතිසන්දිසිතේ උපාදක්ෂණෙහි දීම. ඊළඟට ප්‍රතිසන්දිසිතේ කිතිය වෙන විට ඒ කර්මජ කලාපයන්හි පවත්නා වූ තේජෝ ධාතුව පිටියට කරන්නේ ඒ තිතියට පැමිණි තේජෝ ධාතුව රූප උපදවන්නට පටන් ගන්නවා. ඒ නිසා තමයි ඒ ප්‍රතිසන්දි මුපාදාය කම්ම සමුත්ථාන පිටිකාල මුපාදාය උතු සමුත්ථාන පිටිකාලයේ කියන්නේ ඒ කර්මජ රූපයන්ගේ තේජෝ ධාතුව නැත්නම් ඒ කර්මජ රූප පිටියට පැමිණි කලදී ප්‍රතිසන්දි කාලයේ නෙවෙයි ප්‍රතිසන්දියට අනුතුරුක්ෂණයේදී පිටියට පැමිණෙනවා එතකොට ඒ කර්මජ රූපයන්හි පවත්නා ප්‍රියෝ ධාතුවද හිතියට පැමිණෙන්නේ ඒ අවස්ථාවේ. අන්න ඒ හිතියට පැමිණි තැන් පටන් රූප උපදවනවා උතිජ රූප. ඒකයි හිතිකාල උපාදාය උතු සමුක්ඛා. ඊළඟට <clears throat> මොකද? ඔව් මට තේරෙන්නේ චිත්ත ඔව් හිතියද ඔව් ඒ කියන්නේ චිති කාලය කියන විට හිතියයි කියන විට රූප පළමුවෙන් ඒක රූප පමණක් නෙවෙයි අපි දැන් මේ ස්කන්ධ සමූහය පිළිබඳව කතා කරන විට ඒකේ තිබෙනවනේ ප්‍රතිසන්දික්ෂණය ඒ ප්‍රතිසන්දික්ෂණයේදී කර්මජ රූපයන්ගේද උපාදක්ෂණය වේලේ හට ගන්නා කර්මජ රූපයන්ගේද උපාදාක්ෂණය. ඉතින් උපාදාක්ෂණයට පස්සේ එන්නේ හිතිය. ඒක සිත පිළිබඳවත් වෙනවා හිතියක්. මෙතන හිතී කියලා කිව්වේ ඒ රූප පිළිබඳ හිතිය. රූප වල බලය තිබෙන්නේ රූප ශක්තිමත් වන්නේ බලවත් වන්නේ හිති කාලේ. උත්පාදයේ නෙවෙයි. ඒ නිසා උපාදක්ෂණයේදී රූප උපදවන්නේ නැහැ. ඒ උතුජ රූප උපදින්නේ තිතියට පැමිණිය යුතු වෙන්නේ. තිතියට පැමිණෙන. ඒ කියන්නේ උතු උතු පහළ වෙනවනේ. දැන් උතුද ඍතුවේ කියන එක අනු තේජෝ ධාතුවනේ. තේජෝ ධාතුව යම් යම් රූප කලාපවල තිබෙනවනේ. නේ? පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට කලාපයක තිබෙන තේජෝ ධාතුව කලාපයේ හට ගන්නා විගමනේ හටගන්නේ. ඒ කලාපයේ හට ගන්නා විගම ඒ තේජෝ ධාතුවෙන් රූප උපදවන්නේ නැහැ. ඒකේදී ධාතුව තිතියට පැමිණෙනවා. තිතියට පැමිණුණාමයි රූප උපදවන්නේ. උත්පාදක්ෂණයේ දිනේ. උත්පාදක්ෂණයේදී හරියට රූප උපදවාගෙන උපදින්නාට මෙන් ඇතිවන ඇතිවන්නේ ප්‍රතිසන්දිස්සිත. ඒ ප්‍රතිසන්දිස්සිත උපදිනකොට කර්මජ රූප උපදවාගෙන උපදිනවා. ඊළඟට ඒ රූප උපදවාගෙනම ඉදීමක් සිදෙන්නේ චිත්තජ රූපය. සිත සිත රූප උපදවන්නේ උපාදක්ෂණයේදී. සිතේ උපාදක්ෂණයේදී රූප උපදවන්නේ පිටි භංග කියන ක්ෂණවලදී රූප උපදවන්නේ නැහැ. දැන් <clears throat> දැන් මේ විදිහට මේක සාකච්ඡා කරනවා. අපි මුලදී කීවා මේ අවස්ථාවේදී ඒව ගැන කතා කරන්නට වන්නේ. මේ මේ සත්‍යයන් පිළිබඳ යෝනි සතරක් දක්වනවා මේ පින්තුන් දන්නවනේ අණ්ඩජ, ජලාභුජ, සංසේදජ උපපාතික. ඒ අණ්ඩජ නම් බිදු යටින් ඒ බිත්තර වලින් හට ගන්නා සත්ව జాතියට කියනවා අණ්ඩජ. ජලාබිදේ කියන්නේ මව් කුස දලම් සිවිය කියන ඒ නැත්නම් වදා මහා කියන එහි හට ගන්නා සත්වයන් පිළිබඳව කියනවා ජලාබුජ සත්වයෝ. සංකේතජනම් පියුම් කුහර ගැබ්මල කුණු මස් ආදී තෙතමනේ ඇති සම්හි උපදින සත්ව ජාතකයි. ඕපපාතික නම් එකවරටම ඉන්ද්‍රියයන් සම්පූර්ණව පහළවන සත්‍යදාන. ඕපපාතිකෝ දෙවිවරු බොහෝ ප්‍රේතයන් ඒ න පහළවන්නේ බ්‍රහ්මයන් ඒ ඕපපාත. සමහර මිනිසුනුත් එහෙම පහළ වෙලා තිබුණේ කලාපු. කලාපු. අපායේ අපායේ නිර්යාපා එයින් අණ්ඩජ ජලාභුජ දෙවර්ගයේම ගබ්බසෙය්‍යක සත්‍යය. ගබ්බසෙය්‍යක කියන්නේ ගැදෙහි සයනය කරන කියන තේරුම. ඒ ඒ මෞක්ෂක ප්‍රතිසන්දියක් ගන්නා අය. ගැබක ප්‍රතිසන්දි ගන්න. විතරව වශයෙන්වත් කුසේකනේ. ඒ නිසා ගබ්බසෙය්‍යක කියලා යක්ෂය. ඒ සංසේදයන්ට හා ඕපපාතිකයන්ටද කාම ලෝකයේ ප්‍රතිසන්ධි කාලෙහිදී චක්කු සෝත ගාම දිවා කාය භාව හදේ වක් යන මේ කර්මජ කලාප හත එකවරටම ලැබේ. ඒ සංසේදකයන්ට හා ඕපපාතිකයන්. ඒ ඇයිත චක්කු දසක සෝත දසක ගාම දසක දිවා දසක කාය දසක භාව දසක වත්තු දසක කියන ඒ කලාප හත හත එකවරටම ලැබෙනවා. ඒ එකවරට මේ කියේ ප්‍රති සංධි ක්ෂණෙහිදීම ලැබෙන. ඒ සංසේදජයන්ට හා උපපාතික. සමහර වෙනස්කම් තිබෙන්නට පුළුවන්. ඒ දැන් ඔය සමහරු සතුන් ඉන්නවනේ පණුවන් වෙලා ඉඳලා ඊළඟට වෙනස් සතුන් වෙන්නේ නේ. ප්‍රතිසන්දි කාලයේදී චක්කුසෝත ගාන ජීවා කාය භාව හදේවත් යන මේ කර්මජ කලාප හත එකවරටම ලැබේ. මේ ස්ත්‍රියක් නම් ස්ත්‍රී භාව දසකයේද පුරුෂයෙක් නම් පුරුෂ භාව දසකයේද ලැබෙන බව දක්වයි. එයිනු චක්කු සෝත ඝාන භාව දසක කලාපයන්ගෙන් එක එක නොලැබෙන්නෝද දෙක දෙක නොලැබෙන්නෝද තුන තුන නොලැබෙන්නෝද හතරම නොලැබෙන්නෝද දෙක. චක්කු සෝත ඝාන ජීවහා චක්කු සෝත ඝාන භාව. ඇසයි කනයි නැහැයි භාවය කියන මේ හතර මොහෝ එයින් එකක් හෝ එයින් දෙක දෙකක් හෝ එයින් තුනක් හෝ නොලබරා සිටි. හතරම ලැබෙන්නේ නැති ආයත් සිටිනවා. ඒ තුනක් ලැබෙන්නේ නැති ආයත් සිටිනවා. දෙකක් ලැබෙන්නේ නැති ආයත් සිටිනවා. එයින් එකක් නැති යන ආයත් සිටිනවා. දැන් ඇස පමණක් නැතිව උපදිනවා නම් ඒ ඇයට අපි කියනවා ජාත්‍යන්ත කියලා. මිනිසුන් වශයෙන් උපදින කොට අණ්ඩජ ජලාභුජ සංඛ්‍යාත ගබ්බසෙයක සත්වයන්. දැන් අර කීවේ සංකේදයන්ට හා ඕපපාතිකයන්. අණ්ඩජ ජලාභුජ සංඛ්‍යාත ගබ්බසෙයක සත්වයන්ට වනාහි ප්‍රතිසන්දිහි. කාය දසක භාව දසක වත්ති දසක. කාය භාව වත්තු කියන ඒ කර්මජ දසක කලාප තුනක් වෙනවා. ඒ උත්කෘෂ්ඨ පරිච්ඡේදයේ උත්කෘෂ්ඨ වස්තය එහිද ස්ත්‍රියක් නම් ස්ත්‍රී භාව දසකයේද පුරුෂයෙක් නම් පුම් භාව දසකයේද ලැබේ. එහි වනාහි ඇතැම් විටක නපුංසක පණ්ඩක උපත වූහොත් භාව දසකයේ නොලැබේ. භාව දසකයේ ලැබෙන්නේ නැති අයසි. කාය හදේ වස්තු දසකද්වේම ලැබේ. ඒකට නපුංසක පණ්ඩක කියන එහෙම උත්පත්තියක් ලැබුවොත් ඒ අයට භාව දශකයේ ලැබෙන්නේ නැත. කාය හදේ වස්තු දශකද්වේම ලැබේ. එනේ කාය දශකයේ වස්තු දශකයේ. ඒ ගබ්බසේයකයන්ට ප්‍රතිසන්දි කාලයේදී කාය භාව වස්තු ඒ කියන්නේ හදේ වස්තු කියන ඒ කලාප තුනම ලැබීමෙන් පසු ඉතිරි චක්කු සෝත ධාන ජීවහා කලාපයෝ කවර කලෙක ලැබෙද්ද කියලා ප්‍රශ්නයක්. මේ කරුණ මම ඊට කලින් කියලා තියෙනවා. ඒ ඒ ඒ ප්‍රශ්නෙට පීතුර වශයෙන් එන්නේ 11 වෙනි සතියේදී කියලා. ඒ මෙසේ ඔවුන්ට ප්‍රතිසන්ධියේදී ලැබෙන කායාදී දසකත්වය කලල රූපයයි කියනු ලැබේ. දැන් ඒක පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදා ජායතේ තේසී තේසී නිග්ගත්තතේ ඝනෝ ඝනා පසාකා ජායන්ති හේසා ලෝමාන කාපිච්ච ওই විදිහට එනවනේ පත්තාහං කලලං හෝති පරිපත්තං සමූහකං විවත්තමානං සබ්භාවං අබ්බුදා නාම ජායති ආදි වශයෙන් ඒ වැඩිම පිළිබඳව කියන ඒ <clears throat> කායාදි දසකත්‍රයේද කල්ල රූපයේ කියන කලලං කිව්වේ ඒක කල රූප. ඒ ප්‍රමාණය නම් ඒකේ සාකච්ඡා කර තිබෙනවා අටුවාවල එම ඒ විභංග අටුවාවෙහි ඒ ගැන සාකච්ඡා කරනවා ಜಾති උන්නා නාම සුකුමා ආදි වශයෙන් කියනවා මේ ඒ එළුවන් වර්ගයක සිවුම් රෝමති වෙන ඒ එළුවෙකුගේ රෝමයක් ගැන පිරිසිදු පළතෙලෙහි බහා ඒ රෝමයේ උඩටගෙන බලුවාම අගට එකතු වෙන මේ තේ බිඳුව ප්‍රමාණයි කියලා ඒ කල්ල රූපේ ඒ විදිහට දක්වනවා. තිලතේ ලස්ස යථා බිඳු සප්පි මණ්ඩෝ අනාවිලෝ ඒවං කල ලස්ස ප්‍රතිභාගං ආදි වශයෙන් ගාථා තියෙනවා. මේ ඒ කියේ එහි ප්‍රමාණය නම් එවේලේම උපන් එලි පැටවෙකුගේ රෝමයක් කියන පිරිසුදු අර ಜಾති වුණා කියේ ඒක එවේලේම උපන් එළියකගේ රෝමය. රෝමයක් කියන පිරිසිදු තල තෙල් බඳුනක දමා එසවූ කල. ඒ රෝමය අග රැඳුණු තෙල් බිඳක් පමණ වෙයි. එහෙම කියනවා. කල රූපයේ පහළ වී සතියක් ගිය කල දෙල කුබුලක් වැනි අර්බුද අවස්ථාව පහළ වේ. ඒකයි ඒ සත්තාහං කලලං හෝති පරිපක්කං සමූහකං විවත්තමානං තබ්භාවං අබ්බුදා නාම ජායති ඒ කියන්නේ ඒ හත් දවසක් ගිය තැන ඇතිවන්නා වූ ඒ తත්වය ඇති ඒ රූප කුංජයට කියනවා අබ්බුද අබ්බුදා අර්බුදේ අර්බුද අවස්ථාව අර්බුදේට සතියක් ගත වුණාම සත්තාහං අබ්බුදෝ හෝති පරිපක්ඛං සමූහකං විවත්තමානං සබ්භාවං තේසී නාමචාය ඊළඟට මේ අබ්බුද අවස්ථාව ඉක්ම පැමිණෙන්නේ තේසී කියන අවස්ථාව. මේ තේසී අවස්ථාව දක්වලා තිබෙන්නේ අර්බුදයට සතියක් ගිය කල මස් පෙත්තක් යැනි. තේසී අවස්ථාව පහළ වෙනවා. ඒක සතියක් ගිය කල ඝන අවස්ථාව ඒ ඝන අවස්ථාව දක්වනවා යථා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං ඒවං ඝනස්ස ප්‍රතිභාගං හරියට විස්තරයක් බඳුයි කියලා යථා කුක්කුටියා අණ්ඩං ඉකිලියකගේ විස්තරයක් කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං ඒවං අණ්ඩස්ස ප්‍රතිභාගං අර්බුදයට සතියක් ගිය කල මස් පෙත්තක් වැනි ක්ලේශී අවස්ථාව පහළ වෙයි. ඒක සතියක් ගිය කල ඝන අවස්ථාව පහළ ඒක සතියක් ගිය කල ඒ ඝන අවස්ථාව ඇති වෙලා සතියක් ගිය කල දෙයක් දෙපා හිත යන බොවුන් සඳහා රිකිලි පසක් වැඩි වූ පසාක අවස්ථාව පහළ වෙනවා. ඝනා පසාකා ජායන්ති කේසා ලෝමා නඛා පිච්ච කියලා ඉන්පසු එය මේලවීම සඳහා සති පහක් ගත වේ. ඉක්බිති 11 වෙනි සතියේ ඔහොම ගිහින් 11 වෙනි සතියේ අන්තිම 77 වෙනි දිනේදී චක්කු සෝත ඝාන දිවහා දස කලාප සතර එකවරටම 15 වේයයි කතාවත්තු අට කතාවෙහි ගීත. විඥානීය ප්‍රතිසන්දියේදී ප්‍රතිසන්දියේදී අර අර මේ ඉස්සෙල්ලාම ඇති වෙන විඥානය මේ ජීවිත නවක රූප කලාපයේ සඳහන් වී නැත. එයද ප්‍රතිසන්දියේදීම ඇතිවිය යුතු බව සැලකිය යුතුයි. ඒ ජීවිත නවක රූප කලාපයේද කලාප බෙදා දක්වන අවස්ථාවලදී මේ කාම ලෝකයේ පිළිබඳව දක්වලා නැහැ. ඒක පෙන්වන්නේ නැහැ. ජීවිත නවත්‍ය තිබුණත් වරදක් නැහැ. තිබෙන්නට ඕන. එහෙම නැති වුණත් වරදක් නැtei කියලා හිතෙනවා. මොකද ජීවිතේන්ද්‍රිය රූපය කියන එක හැම කර්මජ කලාපයකම තිබෙන ඒ හැම කර්මජ කලාපයන් කලාපයකම තිබෙන ජීවිතේන්ද්‍රිය ඒ කර්මජ කලාපය ඇසුරු කොටයි තියෙන්නේ. කර්මජ කලාපයේම එක රූපයක් නේ. ඉතින් එහෙම කර්මජ කලාප චක්කු දසක කලාපයේ කියන එක බොහොම සීමිත ප්‍රදේශයක පවත්නා එකක්. චක්කු දසක, සෝත දසක, ගහන දසක, ජීවහා දසක සීමා සහිත ප්‍රදේශයක තිබේ. තව කාය දසක, භව දසකයේ කියන තැන මුළු ශරීරෙම පැතිරලා තිබේ. ඒ නිසා ඒ කාය දසකයට අන්තර්ගත ජීවිතේන්ද්‍රිය රූපය භව දශකයක අන්තර්ගත ජීවිතේන්ද්‍රිය රූපය කියන මේ දෙක මුළු ශරීරෙහිම පැතිර පවතිනවා දැන් අපට ධර්මයන් පිළිබඳව කතා කරන විට ඒ රූප කලාප දෙදා දක්වන විට ජීවිත නවක රූප කලාපය විශේෂයෙන්ම සඳහන් කරනවා. දැන් අප පිළිබඳව කියනවා අපට චක්කු දසකයේ, සෝත දසකයේ, ගාහන දසකයේ, දිවහා දසකයේ, කාය දසකයේ, භාව දසකයේ, වස්තු දසකයේ කියන මේ කලාප නවයක් තිබෙනවා. ඒවා තිබෙනවා. චක්කු දසක, සෝත දසක, ගාන දසක, જીවහා දසක, කාය දසක, භාව දසකේ, වස්තු දසකේ හතක් තිබෙනවා. හතක්. මේ ජීවිත නවකයට එකතු වුණොත් එතකොට අටක් වෙනවා. මොකද භාව දසකයේ කියන එකට ඉති භාව දසකයේ, කුම් භාව දසකයේ කියලා කලාප දෙකක් තිබෙනවානේ. එක සංචාරයක එහෙම කලාප දෙකක් ඇතිවන්නේ නැහැ. ඉතිභාව දසක කලාපය ස්ත්‍රී ශරීරෙහි පුරුෂ භාව දසක කලාපය පුරුෂ ශරීරෙහි තිබෙනවා. ඒ උබතෝ ව්‍යංජනකයන්ට වුවත් తත්වය එකයි. උබතෝ ව්‍යංජනකේ කියන්නේ ඒ ස්ත්‍රී පුරුෂ නිමිති දෙකම තිබෙන අය සිටිනවානේ. ඒ අය කෙරුවාන් ඒ අය ප්‍රභේද වෙනවා. ඒ අය සමහරෙකු ස්ත්‍රී උබතෝ ව්‍යංජනක සමහරු පුරුෂ උබතෝ ව්‍යංජනක. ස්ත්‍රී උබතෝ ව්‍යංජනකේ කියන්නේ ස්ත්‍රී බව වඩා ප්‍රකට වඩා ප්‍රකට ස්ත්‍රියක් වගේ. නමුත් පුරුෂ ඒ නිමිත්තද පවතින. ඒ ඒ ස්ත්‍රී උපතෝභ්‍යංජන පුරුෂ උපතෝභ්‍යංජනකයේ පුරුෂ බවයි. ඉතින් ඒකේ තියෙන විශේෂය විශේෂයක් කියනවා. පුරුෂෝභතෝ ව්‍යංජනකයා ජත් දැරීමද කරනවා ජත් දීමද කරනවා කියන්නේ. පුරුෂෝතෝ කියන්නේ. ස්ත්‍රීවතෝ කියන්නේ කිය ජත් දැරීම පමණක් කරනවා. මේ විශේෂයක් තමයි. ඉතින් ඒ කොහොම වුණත් ඒ අයට පිළිෙන්නේ ඒ එක භාව රූපයක්. භාව රූප වශයෙන් කියන විට එක භාව දශක කලාවක්. ඊළඟට රූප උපදින කාලය ගැන කතා කරනවා. කර්මජ රූප සමූහය මම මේ කියපු ඒවාම පොතෙන් කියවම වඩා හොඳයි කියන්නේ නේද? කර්මජ රූප සමූහය ප්‍රතිසන්දි චිත්තයාගේ උපාදක්ෂණෙහි සිට උපදී. ඍත්වික රූප සමූහය ප්‍රතිසන්දි චිත්තයාගේ ප්‍රතික්ෂණෙහි සිට උපදී. චිත්තජ රූප සමූහය ප්‍රතිසන්දි චිත්තයට අනුතුරුව උපදින ප්‍රථම භවාංගයාගේ උත්පාදක්ෂරෙහි සිට උපත. ආහාරජ රූප වනාහි ගබ්බසේයක සත්වයන්ට නම් ඔවුන්ගේ මව් අනුභව කළ ආහාර ඕජාව පිටියට පැමිණි තැන් සිට උපදී. සංසේජජ රෝපපාතිකයන්ට නම් කෙල හෝ යම්කිසි ආහාරයක් දීීමේ පටන් උපදී. දැන් දැන් ගබ්බසේයක සත්වයන් පිළිබඳව කියන්නේ යංචස්ස භුඤ්ජතේ මාතා අන්නං පානං ච භෝජනං තේනසෝ තත්ථ යාපේති මාතු කුච්චි ගතෝ නරෝ ඒ මං කුසකට පැමිණි සත්වයා යන්චක්ක භුංජතේ මාතා අන්නම් පානංච භෝජනං යන් ඒ ඒ සත්වයාගේ මව යම් කිසි ආහාරයක් පානයක් ගනු ලැබේද යේන සෝ තත්ථ යාපේති ඒ මෞකුස ප්‍රතිසන්දිගත් සත්වයා ඒ මව ගනු ලබන ඒ ආහාරයෙන්ුයි යැපෙන්නේ. සත් තේනසෝ තත්ත යාපේති මාතු කුච්චි ගතෝ නරු. <clears throat> මව අනුභව කළ ආහාර ඕජාව පිටියට පැමිණි තැන සිට උපදී. සංකේතජෝපපාතිකයන්ට නම් එය කෙල හෝ යම්කිසි ආහාරයක් ගිලිීමේ පටන් උපදී. යතකී පරිදි කාම ලෝකෙහි උපන් කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ කලාපයෝ තුමු ප්‍රයක් ගතවන තෙක් දල්වා තිබූ පහන් දැල්ලක් තේ ගංගා ජල ප්‍රවාහයක් තේ ජීවිතාන්තය දක්වා අතර නොසිඳී පවතී අන්න ඒකයි තේරුම් ගන්නට උත්සාහ කළ යුතු පිළිදෙන දැන් රූප යම් අවස්ථාවකදී උපදින්නට පටන් ගන්නවා ඒ පටන්ගත් අවස්ථාවේ පටන් ජීවිතාවසානය වෙන තෙක් නැත්නම් ඊට ඉතාම කිට්ටු වෙන තෙක් ඒ රූප විශේෂයෙන්ම කර්මජ රූප ජීවිත චිත්තජ රූප සුදුසු සිත්වලදී හැම සිත්වලදීම නෙවෙයි අපි මේ චිත්ත වීති සත්තාරෙහි ඉගෙන ගන්නවා නම් වෙන්නට හැකි මරණාසන්න චිත්ත වීති ඒ මරණාසන්න චිත්ත වීතිය අපට මනෝද්වාරික කර්ණාසන්න චිත්ත වීතියක් මෙහෙම පෙන්නට ඇති භවංගේ කලන උපච්ඡේද මනෝද්වාරාවජන යවන් පත ඊළඟට ඕන සදාරම්භන සත්‍යකේ සදාරම්භයේ ලැබිලා සදාරම්භන සිටි ඊළඟට වටිසන්දී භවංගේ 15ක් හෝ 16ක් ඒ වේගය ඇතිවන්නේ ඊළඟට මනෝද්වාරා මැදලේ යවන්න හත මනෝද්වාරා මැදලේ යවන්න හත මේවා කිව්වේ මේ ජවනයත් කියන්නේ ලෝභ ජව භවන කල්පිත ලෝභ ජවන ඊළඟට නැවතත් පිට භවන්නේ කියලා දැන් මේ මේ දෙන්නේ මේ දක්වා වූ මේ භවයටයි කියනවා. මේ භවය කියන්නේ දැන් අපි ගැන කතා කරනවා. තාම අපි සත්‍යයට ආවේ නැහැ. මේ යම් කිසි භවයක චුතිය සිදුනා නම් ඒ චුතියටපත් භවයේ නිබඳායි මේ. මේ චුතියට අනුකූලව තියෙන්නේ ප්‍රතිසංසය. සිටියට අනුකූලව ප්‍රතිසන්දියක් පිළිෙන නිසා තමයි මේ අප පිළිගන්නේ නැත්තේ අන්තරා භව කියන කතාව. ඒ අන්තරා භව කියන එක අප පිළිගන්නවා නම් අපි විද්‍යා දෘෂ්ටියකට වැටෙනවා. අන්තරා භව. අන්තරා භවයක් බුදුරජාණන් වහන්සේ වදාරලා නැහැ. උන්වහන්සේ වදාරලා තිබෙනවා භව ගැන. භව වදාරලා තිබෙනවා කාම භව රූප භව අරූප භව ඒක වූකාර භව චතු වූකාර භව පංච වූකාර භව සංඤී භව අසංඤී භව නේව සංඤී නා සංඤී භව කියලා විභව වශයෙන් නවයක් පදාරලා තිබෙනවා ඒ නවයේ ජීවට මේ මේ එක එක කරුණු දැක්වීම වශයෙන් එහෙම නවයක් දක්වලා තියෙනවා දැන් කාම භව රූප භව අරූප භව කියන මේවම තමයි ඒ තුනම තමයි ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව කියන එකටත් බෙදෙන්නේ. ඊළඟට ඒ වශයෙන් දැක් වූ භවයම තමයි සංඤී භව, අසංඤී භව, නේව සංඤී, නා සංඤී භව වශයෙන් දක්වන්නේ. සොක්කල පුදුමයි. මේ ඒ එහෙම කියන්නේ මනසට ත්‍ෘතියට අනුකූලව ප්‍රතිසන්දිය මිසක ත්‍ෘතියෙන් කාලයක් ගත වුණාට පස්සේ ප්‍රතිසන්දියක් ලැබෙනවයි කියලා එහෙම උගන්වන්නේ. මේ ඒ දෙන්නේ අන්තරාභාවයේදී ඒගොල්ලෝ කියන්නේ මහලානිය විතරක් නෙවෙයි. ඒ ඒ ඒ අදහස ගත්තේ ඒ මේ මේ ධර්මාශෝක රජ කාලයේදී ශාසනයට ඇතුළු වුණු මහත් පිරිසක් හිටියානේ විද්‍යා දෘෂ්ටිගත එයා ශාසනයේ නිරතුරුවනේ. ඒ මේ බුද්ධාගමේ නැත්තම් ධර්මයේනේ ඉගැන්වෙන සමහර කරුණු අල්ලගෙනයි ඒ වැරදි තැන් වැරදි මේ අදහස් අදහ නිගමන වලට බැහැලා ඒවා ස්ථිර කෙරේ. දැන් එකක් තමයි මේ අනාගාමීන් වහන්සේ කලින් කියපු එතුමා උපදින්නේ සුද්ධා වාසය. ඒ සුද්ධා වාසය අනාගාමී උපදන භක්ම ලෝක පහ හැටියට මේ දක්වන්නේ. එහෙම සුද්ධා වාසයේට වාසෙහි උපදින්නේ අනාගාමී කුසල් සිත නිසා නෙවෙයි. අනාගාමී කුසල් සිතේ කිය අනාගාමී මාර්ග සිතේ. ඒ අනාගාමී මාර්ග සිතේ කියන්නේ බහෝත්පත්තියක් ලබා දෙවන කුසලයක් නෙවෙයි. ඒක හොඳට මතක තබා ගත යුතු කරුණක්. ඕවානාදී මාර්ග සිත කුසල් සිත තමයි. ඒ කුසල් සිත් වුණාට ඒවා කුසල් නිසා කියත හැකි වන නම් කර්ම කියලා. නමුත් කර්ම වශයෙන් දක්වන්නේ නැහැ. ඒ කර්ම වශයෙන් දක්වන්නේ නැත්තේ කර්මයක තිබෙන ප්‍රධාන විපාකයේ තමයි ප්‍රතිසන්ධියක් ගෙන දීම. ප්‍රතිසන්ධි විපාකයේ තමයි කර්මයක ප්‍රධානය. ඒ මේ කුසල් සිතක් වුණාට කර්ම වශයෙන් පෙන්වන්නේ නැත්තේ කර්ම වශයෙන් දක්වන සමහර තැන්වල. දැන් නානාක්ෂණික කර්මප්‍රත්‍යය කියන තැන. ප ဋ ාණෙහි එන නානාක්ෂණික කර්මප්‍රත්‍යය කියන තැන මාර්ග සිත්වල ලැබෙන චේතනාවද ඒ කර්මප්‍රත්‍යයට ඇතුළත්. ඒ නානාක්ෂණික කර්මප්‍රත්‍යයෙන් ලැබෙන ලබා දෙවන නැත්නම් ඒ නානාක්ෂණික කර්මප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න වශයෙන් ගන්නා විට ඒ ඵල සිද්ධ එහි ප්‍රත්‍යෝත්පන්න වශයෙන් ගන්නවා. නානාක්ෂණික කර්මප්‍රත්‍යයේ පත්‍ය උත්පන්න හැටි. එන්නේ මොකද විපාක සිත් ගන්නවානේ. නානාක්ෂණික කර්මප්‍රත්‍යයේ හැටියට ගන්නවා. කුස අකුසල්සේ දොළොස්සා කුසල්සේ 21 කියන මේ 33 තියෙන චේතන නානාක්ෂණික කර්මප්‍රත්‍ය. ඒ නානාක්ෂණික කර්මප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න වශයෙන් ගන්නවා මේවාට ලැබෙන විපාකද හිස්කය හා චෛතසික විපාක සිත් 36යි චෛතසික චෛතසික 37යි ඊළඟට නානාක්ෂරික කර්ම ප්‍රත්‍යය කියන්නේ. ඈ කර්මද රූප කර්මද රූප ධාතකී තත්ත්වයක් කියලා උපතේ සම්පතිය අරගෙන විශ්ේ කියලා කියනවා. අපි ධාතකේ කර්මද රූප ධාත. නානාක්ෂණික කර්ම ප්‍රත්‍යය. මේක නානාක්ෂණිකයි කියවක් නිසා. නානාක්ෂණික කර්ම ප්‍රත්‍යය කියන්නේ ඒ කර්මය සිදු වෙන අවස්ථාවේදී වෙන විපාකය. මේක අතීත කර්මය. කර්මය අතීතයි. දැන් මාර්ගසිත ගැන වුණද මාර්ගසිතට අනුකූලව ලැබෙන්නේ ඵලසිත. ඒ ඵලසිතේම ක්ෂණය නෙවෙයි මාර්ගසිතේ ක්ෂණය. ඒයි නානාක්ෂණයන් නානාක්ෂණයන් හි ඇති වූ කර්මය. නානාක්ෂණික කර්ම. ප්‍රත්‍යය කියන්නේ ඒකයි. මේ තමා ප්‍රත්‍යෝත්පන්නයේ සමග පවත්නා එකක් නෙවෙයි. ප්‍රත්‍යෝත්පන්නයට කලින්. ඒකයි නානාක්ෂණික. කර්ම ප්‍රත්‍යයේ තියෙන සහජාත කර්ම ප්‍රත්‍යය කියලා. ඒක දන්නවද? සහජාත කර්ම ප්‍රත්‍යය කියන්නේ සියලුම චේතනා. මේ චේතනාත් ගන්නවා එකට විපාක චේතනාත් ගන්නවා ක්‍රියා චේතනාත් ගන්නවා ඔක්කොම චේතනා ඇතුළත්. ඒකට චේතනා සහජාත කර්ම ප්‍රත්‍යය කියන්නේ සිත අසුරණවී ඉඳලා චේතනා 89 සිත 89 තිබෙන චේතනා 89 සහජාත කර්ම ප්‍රත්‍යය ඒ සහජාත කර්ම ප්‍රත්‍යය ප්‍රතිඋත්පන්න වෙන්නේ සහජාත කර්ම ප්‍රත්‍යය ප්‍රතිඋත්පන්න වෙන්නේ සිත 89 ඒ සමග යෙදෙන චේතනා වර්ජිත චෛතසික 51 සාධාත කර්මප්‍රත්‍ය ප්‍රතිඋත්පන්න ඊළඟට චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප සිතත් සමග සහජාත ප්‍රතිසන්දි කර්මජ රූප චිත්තජ ඒ විශේෂ දෙයක් මේ කිව්වේ මම අනේ ඒ විදිහට චේතනා කියන චේතනාව ගැන අපි ඒ කතා කළේ දැන් රූප පිළිබඳව කතා කරන විට විපාක සිත් මේ ත්‍ෘතියක අනුතුරුව ප්‍රතිසන්ධිය වෙනවයි කියලා කිව්වේ ප්‍රතිසන්ධියේ කියන්නේ එක භවයක් පිළිබඳ පළමු පහළ වෙන දැන් මේ ප්‍රතිසන්දිය ගැන තමා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ජාතික. ඒ ඒ ගන්ධබ්බ කියලා බලි පරිත් වෙනවා. යම් සබ්බ කියලා කියනවා යම් දබ්බ කියලා කියනවා. ගන්ධබ්බ කියන්නේ යම් කිසි තැනක නැරි ප්‍රතිසන්දියක් ගන්න සත්‍යයක්. ගන්ධබ්බ. මේ සුත්ති ප්‍රතිසන්දිය කියන්නේ එක භවයක් පිළිබඳ පළමු පහළ වීමනේ. ඒ අයි බුදුරජාණන් වහන්සේ ජාති. ජාතිති දුක්ඛාතියේ තේක. ඒතර ජාති කියන එක තව විස්තර කරනවා ජාති, සංජාති, ඔක්ඛන්ති, අබිනිබ්බත්ති, සන්ධානං පාතු භාවෝ ආයතනානං පටිලාභ. ඒ ඒ දැක්ුවේ ඒ වචන සියල්ලම උන්වහන්සේ වදාළේ කිසියම් තැනකින් චුතව යම් කිසි තැනක උපදීමක් පහළවීමක් වේද ඒ කිසි කෙනෙකු අත් නොහරින පරිදි මේ සියල්ලම ಜಾති කියන එක පැමිණෙනවා කියන්නේ ಜಾතියක් තිබෙනවා. ಜಾති සංජාති උත්කම්පි අභිනිබ්බත්ති කණ්ඩාමං පාතු භාව. ඒ මොකද දැන් ಜಾති කියන එකෙන් අපි අදහස් කරන්නේ නාම රූප කියන දෙකකම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහතගේම පහළවීමක් නම් ස්කන්ධ පහක්ම නොලැබෙන තැන් තිබෙනවා. ಜಾති වශයෙන්. ස්කන්ධ පහක් නොලැබෙන තැන් තමයි අරූප භවයන්. ඒ වගේම අසඤ්ඤ සත්ත්ව. අසඤ්ඤ සත්ත්වේ ලැබෙන්නේ එක ස්කන්ධයයි. සතර නාම ස්කන්ධයන් තමා ලැබෙන්නේ අරූප භවයෙන්. ඒකට ස්කන්ධ හතරයි. දැන් ඒ කිසිවක් අත් නොහරින පරිදි බුදුරජාණන් වහන්සේ සන්ධානම් පාතු භාවෝ කියන මෙයක් වඩා ස්කන්ධයන්ගේ පහළ වීම ඒකට පහළ වෙන්නේ මොනවද දැන් ಜಾති කියන එක වුවද ಜಾති කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීම වෙන එකක් නෙවෙයි ಜಾති කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීම මරණය කියන්නේ මොකක්ද ස්කන්ධයන්ගේ දිවි යාම මරණය කියන්නේ සංධානම් බෙහෙදෝ කියලා වදාන. සංධානම් බෙහෙදෝ ස්කන්ධයන්ගේ බෙහෙදේ දිදීම. ඒ නිසායි ස්කන්ධා නිරුද්ධන්ති නචප්ති අඤ්ඤෝ කියන්නේ. නිරුද්ධ වන්නේ ස්කන්ධය. ඒකට මැරෙන්නේ කවුද කියලා ඇහුවොත් සම්මුතියේ නම් අපි දැරෙනවා අසෝලා මැරුණායි තමයි. රස මැරුණා වගේ. නමුත් ඇත්තෙන්ම මරණයයි කියන්නේ කුමක්ද? කියලා බලන ස්කන්ධය. මේ ආකාරයෙන් සංකීර්ණයක් නැතුව අ? සම්භානං භේති. මච්චු මරණ කාල ක්‍රියා කියලා එහෙම එන්නේ. මම ඒවර ස්කන්ධයෝමයි හතගන්නේ ස්කන්ධයෝමයි තිබෙන්නේ. මෙන්න මේ දෙක මේක තේරුම් ගන්නට බැරි වුණා බැරි බැරි කමක් තියෙනවා ලෝකේ ඔය ඔකාරය තමයි තේරුම් ගන්නට හොඳටම බැරි ඒ තමයි අනාත්ම කියන එක දැක්කෙන්නේ නැත්නම් ආත්මයක් කියා ගන්නට දෙයක් නැtei කියන එක දැන් විභාග වේ හැටියට. කෙනෙක් ඇසුවොත් ආත්මයක් ඉරේද කියලා. ඒකට උත්තර දෙන්නට බෑ. එහෙම එකක් තියෙනවා කියලා. ආත්මයක් කියලා එකක් තිබෙනවා කියන්නට එහෙම නැහැ කියන්නේ නෑ. නෑ නෑ නෑ කියන්නේ නැත්නම් කොහොමද? ඒ නෑ නෑ එතකොට ඒ ඒ ප්‍රශ්නයම එන්නේ. ඒ ප්‍රශ්නය ඇතිවන්නේ කාරණය නොදත් හේතුවෙන්. කෙනෙක් කියනවා ආත්මයක් තියෙනවායි කියලා. තවත් කෙනෙක් කියනවා ආත්මයක් නැtei කියලා. දැන් එතකොට ආත්මයක් ඇtei කියනකොට වැටෙන්නට පුළුවන් වැටෙන්නේ කොයි එකටද? සාස්වතයට වැටෙනවා. නැtei කියන එතනවා උච්ඡේදය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාස්වතයකුත් නෙවෙයි උච්ඡේදයකුත් නෙවෙයි. ආත්මය කියන්නේ ඒක තමයි අහන්නට තියෙන්නේ. මේ ආත්මයේ කීයේ දෙනෙහිකට නෙවෙයි. මම අද එන ගමන් අපේ මේ බීඑස් පෙරා මහත්මයාට ඒ මහත්මයාගෙන් අහ ප්‍රශ්නයක් ගැන කෙනෙක් කිව්වලු ඒ තැනත්තාට මට ඉංග්‍රීසි ජාතිකේ ඒ තව වෙන කෙනෙකුත් කියලා තියෙනවා මෑතකදී ඒ සිංහල කෙනෙක්. අනිත්‍ය පිළිගන්නට පුළුවන් ය. අනිත්‍යයි කියන එක දුකයි කියන එකත් පිළිගත හැකියි. ඒකත් වැටහෙනවා. අනාත්මයි කියන එක නම් මම කොහොමදත් බාර ගන්න බෑ කියලා එහෙම එකක් පිළිගන්නට බැරි. ඉතින් මේ පෙර මහත්මයා කිව්වලු මම මට ඔයකට එච්චර උත්තර දෙන්නට බැරි මේ කියලා මම ඇහුවා ඇයි මේ මිට දෙන්නේ නැත්තේ? මේ මිට මිටේ කියන්නේ කුමකටද කියලා මේ මිටේ කියන එකක් තියෙනවනේ පිස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මිට. මිටේ කියන්නේ මොකටද? මොකද මේ දිගෑරියාව කොහෙද මිදක් මේ තියෙන ඇඟිලි ඇඟිලි පහක් තියෙන හරියට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ වගේ ඇඟිලි පහක් තියෙනවා ඒ ඇඟිලි පහ මේ එක විදිහකට නවා පෙන්නකොට අපි කියනවා ඒකට මිටියක් මිටක් කියලා ඒ මිටේ කියන්නට දෙයක් නම් මෙතන නැහැ එතකොට අපිට පේනවනේ මේකේ යම් කිසි ආකාරයකට පාවිච්චි කරන නමක් කියලා නේ මෙතේ නැත්නම් මෙහෙම කියනකොට මෙතේ කියන්නේ නෑ. මෙහෙම කියන්නේ මේ මේ වගේ තියෙන දෙයක් මිසක වෙන කිසිවක් නෙවෙයි. අන්න ඒ වගේ. ඒ වගේ ස්කන්ධයෝය කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන හේතුන් ප්‍රත්‍යයන් නිසා හට ගැනීමක් ඇති ධර්මයන්ගේ මෙලෙවති හට ගැනීමක් සහ හට ගන්නා ධර්මයන්ගේ බිඳී යාමක් බිඳෙන බවක් ඒක නිරන්තරයෙන් සිදුවෙන දෙයක්. මේ දැන් කාටුණාත් හිතෙන්නද පුළුවන් මේ සමහර විටක ඒ මේ තියෙන පිටක් තියෙන හයක් තියෙන කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ යන්නේ එන්නේ ආදී මේවා කරන්නේ යම් කිසි මේ විදිහේ ශක්තියක් ඇති ධර්මයකින් දැන් අපි සදාකාලික දැන් එහෙම ඉතින් විකට එක එකන එහෙම අදහස් ගත්තානේ ඒක ඒගොල්ලන්ගේ සංකල්පයන් තමයි. දෘෂ්ටි. ඒගොල්ලන්ගේ දෘෂ්ටි. එක එක නෑ එහෙම නෑ එහෙමනේ. එල්ලාම ධන දෙයක් පිළිබඳවම දේවත්වයක් දැනෙන්නවනේ. ඉර හඳ තාරකා ගින්දර ඒ ඔක්කොම දෙවියන් තේසලකුවන්. බහුදේවවාදී කියන්නේ. ඊළඟට ඒ හැමදෙනාම ඒක දේවවාදයකට හැරෙනවා. එකම දෙවියයි. ආත්ම කතාවක් තියෙනවා. නෑ ඒ ආත්ම කතාව දැන් අත් දැන් අත් කියන්නේ දැන් බණ පොතේම බුදුරජාණන් වහන්සේ වදාළා අත්තානං චේතියං ඥානක් තේයනං සුරක්ෂිතං සින්නමඤ්ඤතරං යාමං පටිජග්ගීය පඬිතු මොහොතේ වදාරනවා අත්තානං චේතියං ඥාන තමා තමාට ප්‍රිය කරන්නේ නම් රක්ෂේයනං සුරක්ෂිතං තමාව හොඳට රැකගන්නේ සින්නමඤ්ඤතරං යාමං තමාගේ ජීවිතෙහි තුන් කාලයෙන් එක කාලයක දිවා ප්‍රතිජග්ගේය පඬිතු පිළිගදුම් කරනවා කියන්නේ මනාකොට රැකගෙන ඒ කල යුතු දේවල් කරනවා වැරදි දේට යොදවන්නේ නැtei කියන එක. බුදුරජාණන් වහන්සේ වදාළේ බෝධිරාජ කුමාරයා. එතන අත්ත අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාතං නාතං ලබති දුර්ලභං එහෙම වදාළා. එතන තමාට තමාමයි පිහිට. එතන තමා ආත්ම ආදි වශයෙන් කතා කළේ ඒ සම්මුති විවහාර. ඒක සම් ඈ ඔව් තමා තමාටත් නැති කොට. ඈ ඒ ඒ එන්නේ මේ පුත්තාමක්ති ධනම්මක්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තලෝ නත්ති පුතෝ පුත්තා පුතෝ ධන එහෙම වදා එහෙමත් වදාලානේ මහත්තයා. මට මේ ධනේ මට පුතුන් ඉන්නවායේ මට ධනේ තිබෙනවායි කියලා අඥාන තැනස්සා මහත් දෙහෙසෙට පත් වෙනවා. තමාට තමාත් නැතිකොට මේ මමයි කියන එක වෙනවට මමම නැතිකොට. ඒකයි කියන්නේ. මොන පුතෙක්ද මොන ධනයක්ද? ඔව් ඔව් ඒක තමයි. ඒ ඒ මම කියන එක තව ටිකක් එහාට දී එහෙම මමයි කිය හැකි නিত্য අවිනශ්වර දැනින් තැනට මාරු වෙන එහෙම දෙයක් අරගෙන තිබෙන. ඒකනේ දැන් මේ Hindu සංකල්පයේ Hinduන්ගේ කියන්නේ හැටියට ආත්මයයි කියන යම් කිසිවක් මෙහි තිබෙනවා. ඒ මේ ඒ ආත්මය මේ කූඩුව අත්හැරලා හරියට පක්ෂියේ පිටි කූඩුව අත්හැරලා වෙන කූඩුවකට යන්නක් නෙමෙයි. මේ පංචස්කන්ධ නැවති මේ කූඩුවක් කරලා තව කූඩුවකට යනවා. ඒ එහෙම වුණේ මොකද ඒකයි ඒ අයගේ දර්ශනෙහි තිබෙන්නේ. ඒ අයට නොපෙනුණු දෙයක් නෙවෙයි සූක්ෂම දෙයක්. දැන් අර අර කෙනෙක් කීවා වගේ ආත්මයක් නැtei කියන එක පිළිගන්නට බෑ හිතාගන්නට බෑයි කියන එක ඒක ඒක ඒක වරදක් නෙවෙයි ඒක සාධාරණයි. ඒ මොකද එහෙම ආත්මයක් නෙහි ඇtei කියන එක ඇතෙයි කියන එක පිළිගැනීම තමයි කවදත් කෙනෙක් කළේ. එහෙම ආත්මයක් නෙයි ඇත්තේය කියලා පිළිගත නොවන බවක් දක්වන ධර්මයක් ලැබෙන තුරු තත්වයේ පැවතුනේ හේතුව. ඒ බුද්ධ ධර්මයේ පරණ මේ කියන්නේ. දැන් උන්වහන්සේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කළානේ. ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වුවා. ඊළඟට ඒ පස්වග භික්ෂුන් වහන්සේටම අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කළා. ඉතින් අනාත්ම ලක්ෂණ සූත්‍රයේ මොනවාද වෙන්නේ? රූපය. රූපය මමද? රූපය රූපං අත්ත. රූපය ආත්මය. ඒ ආත්මය නම් තමාට කැමති විදිහට පවත්වා ගන්නට පුළුවන්. එහෙම ප්‍රයත්නක් මෙහි තිබේ. ඒක පවත්වා ගන්න බැරුව ආත්මය කියන්නේ බැරිද? එහෙම එතකොට කොහොමද? මොකද මොකද ආත්මය? නෑ නෑ නෑ ඒක නෙමෙයි ආත්ම කියන එකෙන් තව මොකද්ද අදහස් කරන්නේ ආත්මය කියන එක ආත්මය කියන එකෙන් අදහස් කරන්නේ මම කියලා මිසක එහෙමනම් ආත්මය කියලා අදහස් කරන්න ඕනේ මේ මෙතන නිකන් මේ කූඩුවක් වගේ නැත්නම් අපි කියව පමේක් වගේ මොකක් හරි කියනවා තව කොහෙන් හරි එක්කෙනෙක් මේ ක්‍රියාව කරවනවා. ඒ ඒ එහෙම ගන්නට වෙනවා. එතකොට සමහර විටක ආත්මය කියන එක යම් කිසි තැනක තිබෙනවා. ඒ ආත්මයෙන් සියල්ලම පාලනය කරනවා, පරිපාලනය කරනවා. එතන. ඒ එතකොට ඒ නැවීම පිළිගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැන් ඒකනේ සමහරේ සමහරේ මේ ඒ ආත්ම කියන මෙය මේ බුද්ධ ආගමට පටහැනි නොවේයි කියලා කියනවානේ ආත්මයක් කියන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ ආත්මය කියලා නෙවෙයි කියන්නේ ඒගොල්ලෝ කියන්නේ පුද්ගල කතාව කියලා. එයා කියන්නේ පුද්ගල කතාව පුද්ගලයා කියන්නේ. මේ පුද්ගලයා කියන මේ කතාවද පරමාර්ථ කතාවක් නෙවෙයි ඒක සම්මුති ව්‍යවහාරයක්. සම්මුති ව්‍යවහාර පුද්ගලයෙක් ඉන්නවා. එනේ පුද්ගලයෙක් නැහැ කියන්නට බෑනේ. පුද්ගලයෙක් ඉන්නවා. ඒ සම්මුති වස්තු. නමුත් පරමාර්ථ වශයෙන් බලන විට කවුද මේ පුද්ගලයා? ඉතින් මේ පුද්ගලයා බෙදන්න ඕනේ තෙන්නේ. <laughs> පුද්ගලයා හරියට මේක තමයි. පුද්ගලයා ඊළඟට බෙදන්න ඕනේ. බෙදනකොට නාම රූප වශයෙන් සංතතියක් ලැබෙනවා. ඉතින් ඒ ඒ එකක්වත් දැන් අපි ගනිමු සිතේ කියන. සිත ස්වෛරී ස්වභාවයක් නෙවෙයි ස්වෛරී ධර්මයක් නෙවෙයි දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් සිතට ඕනෑ දෙයක් කරත හැකි නෑ එහෙම නෙවෙයි සිතද පරපටිබද්ධයි පරපටිබද්ධයි කියන්නේ අනුන්ගෙන් අනුන්ගේ බලාපොරොත්තුවක් තියෙන්නේ අනුන්ගේ බලාපොරොත්තුවයි කියන්නේ දැන් සිතට හැම විටම රූ අරමුණක් ලැබෙන්නට ඕන උපදින්නට අරමුණක් නැතුව උපදින්නට බෑ එපමණක් නෙවෙයි නොසින්ද පැවතගෙන එන චිත්ත පරම්පරාවක් තිබෙන්නට ඕනේ. ඒ එකකට අනුතුරු එකක් වශයෙන් ඉදදගෙන යන බවක් තිබෙන්නට ඕනේ සිතක් උපදින්නට. එතකොට කලින් සිතේ උපකාරය ලබන්නට ඕන. උපකාර. සිත ඈ? සිත ඊළඟට ඇසුරු කරන වස්තුවක් තිබෙන්නට ඕනේ සිතට. එහෙමනේ බොහෝ තැන්වලදී ඇසුරු කරන වස්තුවක් තිබෙන්නට ඕනේ. එහෙම නැත්නම් සිතට හට ගන්නට බෑ. නේ? ඉතින් එහෙම දැන් සමහර විටක සමහර සුත්ති වල අපි බොහෝම කැමති කැමති තරහ නොගෙන මේ ධම්මසකට නොපැනෙන හැම විටම සොම්නසින් ප්‍රීතියෙන් යුක්තවම සිටින්නට සාමාන්‍යයෙන් කෙනෙක් කැමති නේ. හොඳයි ඒ කැමැත්ත කියන්නේ සිතේ කැමැත්තනේ. සිතයි ඒ කැමැති වන්නේ. අපි කියනවා කෙනෙක් කැමති කියලා. නමුත් ඒ කැමති වෙන සිතකම ඒ தත්ත්වය පවත්වා ගන්නට බෑනේ. නේ යම් කිසි කාරණයක් ඉදිරිපත් වෙන හැටිය නේ ඉතින් එහෙම තිබියදී ඒකයි බුදුරජාණන් වහන්සේ අහන්නේ මේ මේ විදිහේ හිත වෙනස්කම් ඇතිවන මෙය මමයි කියා ගැනීම සුදුසුද දැන් රූපං භික්කවේ නිච්ඡංගා අනිච්ඡංගා අනිච්ඡං භන්ති යම්පනා නිච්ඡං තං සුඛං වා දුක්ඛං වා දුක්ඛං භන්ති යං කනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලංකං කමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති එහෙමනේ යමක් අනිත්‍ය නම් යමක් දුක් නම් වෙනස් වෙන සුළු නම් ඒ මගේය ඒ මමය ඒ මගේ ආත්මයයි කියා ගැනීම සුදුසුද මහණෙනි නැත්නම් ස්වාමී යමක් වෙනස් වෙන එක මගේ කියන්නේ කියන්න පුළුවන් ඒක නිකන් ඒ නෙවෙයි. මගේ කියන්නේ කියන්නේ හා. කියන්න බැරි නෑ කියන්න පුළුවන්. ඒ කියනවා නෙවෙයි. මම යන්නේ. ඒ මගේ කියලා අපි කියනවා. මොහු මගේ, අස්වලා මගේ, මේ දේ මගේ. ඔව්. ඒක සාමත්‍ය මට පුතු ඉන්නවා, භලේ තියෙනවා. සාමත්‍ය ධර්මම. ඒ ඒකයි මේ කෙනෙකුට ලෝක ඉපදුණු හැටියේම සිට කියන්නේ දිගටම එන එකක් මොනවාද පදනම් අපගේ අපගේ මේ ජීවිත පදනම වශයෙන් ගන්නට තිබෙන්නේ නැත්නම් මේ ජීවිතයේ අපි අත්නහැර ගෙන යන එක්තරා ශක්තියක් හැටියට තිබෙන්නේ මොකක්ද ආශාව කියන්නේ මෙන්න මේකටයි වදින්නේ කර්මයේ නෙමෙයි. කර්මයේ නෙමෙයි අප තුල තිබෙන ආශාව. අපි කන්නාම සංගුණ. ඒ අවිද්‍යාව නිසා තමයි තණ්හාව උපදින්නේ. අවිද්‍යාව නිසා දැන් මේ தත්වය කවදත් ලෝකයේ තිබෙන්නේ අද පමණක් නෙමෙයි. අදත් ලෝකයේ තිබෙන්නේ කුමක්ද කියලා අහුවොත් අවිද්‍යාව තණ්හා කියන මේ මූල ධර්ම දෙක ප්‍රධාන කොට ඇති සත්ව සත්වයන්ගේ පැවැත්ම. මේ දෙක පිළිබඳව හරි දර්ශනයක් දේශනාවක් කරන උතුමා ලෝ පහළවන්නේ කාලාන්තරයේ. ඒ කාලාන්තරයකින් පහළවන එම ඒ උතුමාණන් වහන්සේගේ ධර්මය පිළිගන්නේ බොහෝම සුළු පිරිසක්. කවදා වුණා? බොහෝම සුළු පිරිසක් පිළිගන්න. පිළිගෙන යනුව පිළිපදිනවා. ඒ පිළිපදින්නේ කුමටද? දැන් සමහරු එතෙන්දයි බය එතෙන්දී බය වෙන්නේ. එතෙන්දී බය වෙනවා. සමහරු අහනවනේ. සමහරු කියනවා මේ මොකටද නිවනට යන්නේ? කිසි වැඩක් නැහැ. කිසි වැඩක් නැහැ. දැන් නරකද අපි මෙතන ඉපදිලා අනුන්ට උපකාරත් කරගෙන මේ අනුන්ට උපකාරය නෙවෙයි මේ Tamanට <laughs> කරගන්නට තියෙන උපකාරය ගැන මේ බොහොම හිතට අමාරුව තිබෙන්නේ. කරගෙන ඉන්නේ ඒක නරකද මොකටද නිවනට යන්නේ කියලා සමහරව අහනවා. ඔව් ඒකනේ දැන් මා කියේ මම දවසක් ඒ ගෙදර ඒ දේශනයක් පවත්වන වෙලාවේ පන්තියක උගන්වන වෙලාවේ නිවන ගැන කතා කරන්නට සිදු වුණා. ඒ ගේ අතලම නිවසේ පදිංචිව සිටින්නේ කිස්තියාරි කෙනෙක්. අපි සමග හොඳට ආශ්‍රය කරපු කෙනෙක්. නිවන ගැන කතා කරුවම ඒ නිවනේ ස්වභාවය. ඉතින් සමහර විට ඇහෙන්නත් ඇති කියනකොට බැරි වෙලාවත් මම නිවනට ගියොත් වහාම රිටර්න් ටිකට් එකක් අරගෙන එනවා ඉතිවාම. ඒ මොකද නිවනේ නිවනේ අතන දකින නිවන කියන එක මට නිවන ගැන කතා කරන්න එනවා ඉදිරියට. පාඩමක් තියෙනවා. මේ රූප කාණ්ඩය අවසන් වෙන තැනදී නිවන ගැන. ඒ නිවන පිළිබඳව කියන්න තිබෙන්නේ නිවැරදි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ථ ආපෝච පඨවි තේජෝ වායෝන ගාධති එත්ථ දීඝංච රස්සංච අනුත්ථූලං සුභා සුභං එත්ථ නාමංච රූපංච අසේසං උපරුද්ධති විඥානස්ස නිරෝධේන එත්තේසං උපරුද්ධති බුදුරජාණන් වහන්සේ වදාළා දැන් ඒ මේ පංචස්කන්ධයට ඇලුම් කරන තැනස්කාට ඊටාම විෂදේ තමයි නිවන. ඔව් ඒ පංච මේ පංචස්කන්ධේ නැති යන එකට මහා බියක් ඇතිවන්නේ. ඒ මොකද? ඒ ඒක යුක්තියක් තියෙනවා. එහෙම හිතන්නවත් යුක්තියක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙලෙස. මහණෙනි මේ ස්කන්ධ පංචකයෙහි ආස්වාදයක් ඇත්තේය. ස්කන්ධ පංචකයේ ආස්වාදයක් තියෙනවා. ඇස නිසා අපි ලස්සන ලස්සන රූප දකිනවා. කන නිසා මිහිරි ශබ්ද අහනවා. නැහැ නිසා මනහර සුගන්ධයන් අපි ලබනවා. ඒ වගේම දිව නිසා අපි බොහෝම රසවත් ආහාර පාන ගන්නවා. ඒවායේ රස විඳිනවා. කය නිසා ස්පර්ශ ලබන පොට්ටබ්බයෙන් මේ පහ ලබනවනේ. ඉතින් මේ පහේ ඇස නිසා ලබන රූපයන්ගෙන් අපි ආස්වාදයක් විඳිනවානේ නේ සමහර විටක ඇස ඉඳ නැති නිසා නැත්නම් ඇස ප්‍රමාණවත් නොවන නිසා අත ඇරගෙනත් බලනවානේ බලන ඉතින් ඒ ඇසින් ගන්නා ප්‍රයෝජන ඒක ආස්වාදයක් ඔහු විඳිනවා ඉතින් ඇස එවන්දු ආස්වාදයක් දනවන්නක් නොවේ නම් කෙනෙක් මේ ඇසට ආස වෙන්නේ ආස කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ එහෙම වදාරනවා. මහණෙනි මේ රූපෙහි ආස්වාදයක් ඇත්තේ රූපෙහි ආස්වාදයක් නැත්නම් සත්‍යය මෙලෙස රූපයට ඇලුම් කරන්නේ නැත. රූපෙහි ආදීනවයක්ද තිබේ. මොකක්ද ආදීනවය? අනිත්‍ය අනිත්‍යයේ ආදීනවය. ඒ කියන්නේ මේ රූපය දැන් අපි කියමු ඇසයි කියලා. අපට ආස්වාද ජනනය කළ මේ ඇසම අපට කරදරයකට හිතුව ඒක අනිත්‍ය නිසාද? ඔව් ඒකනේ ඉන්න. ඒ නැති වෙන්නේ අනිත්‍ය නිසානේ. නෑ ඒ අනිත්‍ය නිසානේ. අනිත්‍ය නිසා තමයි ඇස අනිත්‍යයි. ඒ අනිත්‍ය ඇසේ අනිත්‍යම ඒකේ ආදීනවේ. ඒකේ ආදීනව. අන්න ඒ නිසා මහණෙනි ඒ රූපයේ ආස්වාදයක් ඇත්තේ ඒ නිසාය මේ සත්වය රූපයට ආස කරන්නේ. රූපෙහි ආදීනවයක් දෙපිදෙනවා. මොකද්ද රූපෙහි ආදීනවය? රූපය අනිත්‍යයි. ඒ අනිත්‍ය බව ඒකේ තියෙන ආදීනවය. ඒ නිසාය සත්වයෝ මේ රූපයෙන් නිදහස් වන්නට උත්සාහ කරන්නේද කියලා උන්වහන්සේ දේශනා කළා. දැන් එහෙම පිළිපත් ඉන්නවද? රූපය පිළිබඳව තේරුම් ගත්තම, ඒ වටහා ගත්තම, නැත්නම් මේ ප්‍රත්‍යක්ෂ කළාම රූපයේ තියෙන අනිත්‍යය කතා කරලා අහලා කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන්. තවත් කෙනෙක් එය ප්‍රත්‍යක්ෂ කරනවා. ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ තමන්ගේ නුවණින්ම විදර්ශනා නුවණින්ම දකිනවා. ඒ විදර්ශනා නුවණින්ම රූපය පිළිබඳ අනිත්‍යය දුක දැනස්ථාට අමුතුවෙන් කවුරුවත් කියා දෙන්නට ඕනේ නෑ රූපය අනිත්‍යයි. අනිත්‍ය වූ රූපය පිළිබඳව ඊළඟට ඇතිවන්නේ මොකක්ද අදහස? මේ රූපය ඇතුළත් රූපයක් සහිත වූ මේ ස්කන්ධ පංචකයෙන්ම නිදහස් ඒකනේ අපේ ධර්මයේ එන්නේ අර විදර්ශනා නුවණ පිළිබඳව කතා කරන විට උදේවය භංග භය ආදීනව නිත්‍යදා නිත්‍යදා කියන්නේ මේ ස්කන්ධ පංචකයේ පිළිබඳ කලකිරෙන බව ඒ කලකිරෙන්නේ මේකේ තිරෙන දෝෂය දැකලා නිත්‍යදා ඒ නිත්‍යදායි නිර්වේදේ කලකිරීමේ කියන්නේ මේකේ අත්තර යාමෙන් වමනාවක් ඇති වෙනවා. බුද්ධි. ඊළඟට මේ නිර්වේදේ ඇති වුණාම මුංචිත කම්මතා නිරෙල්ලකවනේ මුංචිත කම්මතා ඥාන මුංචිත කම්මතා ඥාන නිදෙන් කැමැත්ත වශයෙන් උපදනා නුවණ පංචස්කන්ධයෙන් නිදෙන්න පංචස්කන්ධයෙන් නිදෙන්නට පුළුවන් නිය දුවලා බැලේ දුවලා බේරිලා යන්න බෑනේ නේ ආගච්ඡන්තක් දික් සම්ධාව මච්චු ව්‍යාධි ජරාතයෝ මච්චු ගන්තුම් බලෝ නැති ජවෝ නැති පලායිතුම් කියලා කියන්නේ ඒ පංචස්කන්ධයක් තිබෙන කෙනෙකුට ඒ පංචස්කන්ධයේ තිබෙන බැවින් පැමිණෙන දේවල් තිබෙනවා හරියට ගිනි මැල තුනක් වගේ මරණය එක පැත්තකින් ජරාව තව පැත්තකින් ලැබෙන එක තව පැත්තකින් වෙනවා මේවා පිළිගන්නට යන්නත් හයියක් නැහැ බැලලා බේරෙන්නට යන්නත් බෑ රට මුහුණ දෙන්නට ඕනේ. ඉතින් මේ පංචස්කන්ධයෙන් බේරෙන්නට නැත්නම් පංචස්කන්ධයෙන් මිදෙන්න මොකද්ද කරන්නට තිබෙන්නේ? ඔබේ පංචස්කන්ධය පිළිබඳව පංචස්කන්ධය අල්ලා ගන්නා බව නැති කර ගන්නට ඕනේ. ඒ පංචස්කන්ධය අල්ලාගන්නේ පංචස්කන්ධය පිළිබඳව නොදැනීම නිසා. දැනගත්ත කල්හි අල්ලා ගන්නට නෙවෙයි ඉතිරෙන්නේ ඒ අල්ලා ගැනීම දිහි කරනවා. නේ? අල්ලා ගැනීම ඉහි කරනවා. මේ මේ අර වෙන අල්ලා අල්ලා කියලා කියන සමහර මම මම මට දැනගන්න ලැබුණා. අහබුල් ගමක් බල කියනකොට කිව්වලු. හරි. උදේ නැගිට වේලාවෙම පටන් ගන්නේ අල්ලා කියන එකට. එවේලේ ඉඳලා හැම තැනම තියෙන දේවල් අල්ලනවා කියලා. කොතනින් නවතිනද දන්නේ නැtei කියලා. ඈ අල්ලනවා මේ ඒක පිරිසක් ගැන කියලා තියෙනවා. මේ